නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පන්තිමානි භික්ඛවේ අභින්නම් පත්ත වික්ඛිතබ්බානි කතමානි පංච ජරා ධම්මෝම් හිමයන් ජරං අනතීතෝති අභින්නම් පත්ත වික්ඛිතබ්බං ව්‍යාධි ධම්මෝ හිමයන් ව්‍යාධින් අනතීතෝති අභින්නම් පච්ච වික්ඛිතබ්බං මරණ ධම්මෝ හිමයන් මරණං අනතීතෝති අභින්නම් පච්ච වික්ඛිතබ්බං සබ්බේ හිමේ පියේ හිමනාපේ හිනානා භාවෝ විනා භාවෝති අභින්නම් පච්ච වික්ඛිතබ්බං කම්මස්සකෝ මි කම්මදායාදෝ කම්මබන්ධු කම්මපටිසරණා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති අභින්හං පච්ච වික්ඛිතබ්බං තී පුඤ්ඤකාමි සදහවතුනි තුන් ලෝකය මෛත්‍රී දලයෙන් තෙමවදාලා ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්ම පාඨයක් අද ධර්ම දේශනාව සඳහා මා විසින් මාතෘකා වශයෙන් තබන්නට යෙදුනේ. මේ සදහැවත් පිරිස ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව හොඳ ප්‍රබුද්ධ මනසකින් යුතුව දැන් මේ සෑදී පැහැදී සිටින්නේ මේ ප්‍රකාශ කරන ධර්ම දේශනාවට හොඳින් සවන් දීම සඳහා මම මේ දේශනා කරපු ධර්ම පාඨය ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ කියන කොටසට. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම පාඨයෙන් අපේ අවධානය යොමු කළ යුතු සුවිශේෂ කරුණු පහක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒක උන්වහන්සේ අවධාරණය කළේ ඒ කියන්නේ අපේ සිස්සතන් තුළට වඩාත් හොඳින් හුරු පුරුදු වචනයකින් උන්වහන්සේ දේශනා කළේ අභින්නම් පච්චවේක්කිතබ්බං කියන වචනයකින්. ඒ මොකද නිරන්තරයෙන් සිහිපත් කළ යුතු කරුණු පහක් හැටියට. ඒ අනුව පින්නතුනි මේ බුදුහාමුදුරුව සඳහන් කරපු මේ කරුණු පහ අපි මොන වගේ තරාතිරමක හිටියත් ඒ වගේම මොන වගේ වැඩ කටයුතු කාර්යභාරවලදී හිටියත් අපේ ජීවිතවලට ඊ타ත්ම සම්බන්ධ කරුණු පහක් බව තේරුම් ගන්නට ඕනේ. මොනවද මේ කරුණු පහ බුදුහාමුදුරුවෝ දේශනා කරපු පංචමානි භික්කවේ අභින්නම් පච්චවේකි තබ්බානි. මහණෙනි මෙන්න මේ කරුණු පහ නිරන්තරයෙන් ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු කියන මොන වයසක තරාතිරමක හිටියත් ඒ හැම කෙනෙකු විසින්ම මේ කරුණු පහ නිරන්තරයෙන් සිත තබා ගත යුතුයි කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මතක තබා ගත යුතුයි කියලයි දේශනා කළේ. එතකොට දැන් කොච්චර අවධාරණය කරලා තියෙනවද කියන එක මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා ඒ කරුණු පහ පිළිබඳව. එයින් පළවෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ අපි මොන වගේ තත්වයක තරාතිරමක හිටියත් එක්තරා ස්වාභාවිකව අපේ ජීවිතවලට බලපාන ධර්මතාවයකින් යුක්තයි. ඒ පළවෙනි ධර්මතාවයේ තමයි ජරා ධම්මෝම් හි මයං ජරං අනතීතෝති අභින්නම් පච්චවේක්ති තබ්බං. අපි මොනතරම් තරුණ කම් වලින් නිදුක් නිරෝගී කම් වලින් යුක්තව හිටියත් යම් කිසි දවසක මේ දිරණ ස්වභාවයට ජරාවටපත් වෙන ස්වභාවයට මුහුණ දීගෙන ඉන්න පිරිසක් කියන බව බුදුරජාන් වහන්සේ මේ පළවෙනි කාරණයෙන් සඳහන් කරනවා. ඉන්නතර මේ අපි ලබා තිබෙන ජීවිතය දැන් ওই භාවනාවේදී කායානුපස්සනාවේදී එහෙම කියන්නේ අස්තිරයි අනියතයි తాවකාලිකයි වහා විනාශ වෙන සුළුයි ඔය කියන වචන වලින්නේ අපිට හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා දැන් උපන්දා ඉඳලා කෙනෙක් ඔය දිරණ ස්වභාවයට වෙනස් වෙන ස්වභාවයට පත්වීම තමයි ජීවිතයේ ස්වභාවය. ජරාව කීවේ දිරීම. එහෙම නැත්නම් වයසටපත් වීම, මහලු වීම. දැන් බලන්න පුංචි දරුවෙක් ළමා වයසට ආපුවාම හොඳ ප්‍රියංකර පෙනුමක් අනුන් සතුටු කරන අන්දමේ හොඳ රූසපුවක් ඇතුව තමයි මේ පුද්ගලයා ජීවත් වෙන්නේ. අවුරුදු 19 20 වගේ වයසට යනකොට කාගේ සිත් සතන් ඇදී යන හොඳ ප්‍රියමනාප රූසපුවකින් එවැගේම හොඳ නිදුක් නිරෝගී සම්පත්තියකින් එවැගේම හොඳ දුටුවම් පහදවන සුදු කඩවසම් රූසපුවකින් සමන්විතව තමයි තරුණ වයසේ ඉන්නේ. ඉතින් මේ ස්වභාවය බලන්න ටිකක් කල්පනා කරලා මේ ස්වභාවය මුළු ජීවිත කාලය තුලම අපිට උරුම වෙච්ච ওই ධර්මතාවයේ මුළු ජීවිත කාලය තුල ওই විදියටම තියෙනවා නම් අපි කොච්චර සතුටු වෙනවද? කවුද අකමැති? ඒ ලබාගෙන තියෙන තරුණකම, ඒ තියෙන පැහැපත් බව, එහෙමම තියෙනවා නම් බොහෝම කැමතියි අපි කවුරුත්. නමුත් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒක ඒ තියෙන ස්වභාවය ටිකෙන් ටික ජරා දුර්වල තත්වයට වෙනස් වෙන ස්වභාවයට පත් වෙනවයි කියන බව අපි කවුරුත් දන්න දෙයක්. මේක එච්චර පැහැදිලි කළ යුතු දෙයක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ පිළිබඳව අපි බොහෝ දුරට නොහිතන එකයි අපේ තියෙන අඩුපාඩු. බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය ඔය බිම්බිසාර රජපෞලේ හිටිය බොහොම රූප සම්පත්තියෙන් යුක්ත දේවියක් තමයි ඔය හේමා දේවිය කියලා හඳුන්වන්නේ. ඒ කාලේ ප්‍රසිද්ධව හිටියේ. බොහෝම හොඳ කලවසන් රූප සපුවකින් යුක්ත තැනැත්තියක්. ඉතින් මේ තැනැත්තිය කොච්චර තේ තමන්ගේ රූප සපුවෙන් මත් වෙලා ආඩම්බර වෙලා හිටියද කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ දකින්ද වඳින්ද පුද පූජා කරන්න පවා ගියේ නැහැ. බුදුහාඳුරුව මේ රූපයේ අනියත බව මේකේ අස්තිරතාවය ජරා දුර්වලතාවයටපත් වෙන බව කියන හින්දා. දැන් යථා තත්ත්වයේ කියනකොට සමහර උදවිය කැමති නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව දකින්නවත් ගියේ නැහැ. හේමාදේවි. ඊට පස්සේ තමයි බුදුහාමුදුරුව උපක්‍රමයෙන් මේ තනත්ය තමන් වෙත එන්න සලස්සලා බුදුරජාණන් වහන්සේ අර ඒ වෙලාවේ දක්වපු එක්තරා ප්‍රාතිහාර්යයකින් ඇය තුල තිබිච්ච අර අභිමානවත් ගතිය රූපේ පිළිබඳව තිබිච්ච මානෙ මත්වීම දුරු වුණයි කියන කතාවක් අපේ බුද්ධ චරිතයේ තියෙනවා. ඉතින් ඒ වගේ බොහෝ දෙනෙකුට මේ දැන් තරුණ වයසේටපත් වෙන උදවිය මහලු වයසට යන තෙක් ඒ වගේ ජීවිතයේ අස්තිරතාවයක් පිළිබඳව ජරා දුර්වල තත්ත්වයටපත් වෙන බව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. හොඳයි අපි ඊළඟට උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝති අබින්නම් පච්ච වික්කිතබ්බං. ව්‍යාධිය කියන්නේ ලෙඩවීම. පින්නතුනේ දැන් මේ ලෝකයේ උත්පත්තිය ලබන කෙනෙකුට මං හිතන්නේ අපේ ආගම ධර්මයට අනුව ලබන්නට පුළුවන් ඉහළම සම්පත්තිය ඉහළම ලාභයේ හැටියට අපේ බුදුහාමුදුරුවෝ සඳහන් කළේ නිදුක් නිරෝගී භාවය නිරෝගීකම ආරෝග්‍ය පරමාලාභා එහෙම දේශනා කළේ ඒකයි නිරෝගීකම තමයි කෙනෙකුට මෙලොවදී ලබන්නට පුළුවන් ඉහළම ලාභය ඉහළම සම්පත බලන්න කල්පනා කරලා මුළු ජීවිත කාල සීමාව තුළම දැන් අවුරුදු 100ක් 60 70ක් ජීවත් වෙන කෙනෙක් ඒ මුළු ජීවිත කාලය සීමාව තුළම ලෙඩක් රෝගයක් නැතුව නිදුක්ව නිරෝගීව ආබාධයක් නැතිව මුළු කාලයම ජීවත් වෙන්න පුළුවන් නම් මොනතරම් ලොකු සම්පත්තියක්ද ඒක ජීවිතයකට ලබන්න පුළුවන් මෙලොවදී ලබන්න පුළුවන් ඉහළම ලාභයක් නමුත් පුදුමේ කියන්නේ බලන්න කොච්චර ලෙඩ රෝගවලට තුඩු දීගෙන ඉන්න දේහයක් ශරීරයක් ජීවිතයක්ද අපි මේ ලබාගෙන තියෙන්නේ ඇස් කන් නාස ආදී ඉන්ද්‍රියන්ගේ ඇති වෙන ලෙඩ රෝග, ඒ වගේම කාසස්වාස පීන ආදී වශයෙන් ඇති වෙන ලෙඩ රෝග, ඒ වගේම ඔය වාත සමුත්ථානික, චිත්ත සමුත්ථානික, සෙම්ම සමුත්ථානික, විසම පරිහාජ ඔය වගේ නොඑක් දේවල් වලින් ඇති වෙන ලෙඩ රෝගවලට අපේ ශරීරය ආයතනයක් රෝගානම් ආයතනම් කියලා කියවේ එකයි රෝග හට ගැනීමට ආයතනයක් බලන්න ඔය අද අපිට අහන්න ලැබෙන යම් යම් අභාවයන් මරණ පිළිබඳව මේ හොඳ නිරෝගී ජීවිතයක් ගත කරමින් තරුණ වයසේ ඉන්න අවුරුදු 16 17 ඉන්න සමහරට ළමයි තරුණ අය මේ හිත යඩියේ ඇති වෙන විවිධාකාර ආබාධ වලින් එකපාරම මරණයටපත් උනායි කියලා අපිට ආරංචි වෙනවා. ඉතින් මේක මහ විශ්මයක ජනක දෙයක් හැටියට අපිට පේන්නේ. නමුත් පින්නතුනේ ජීවිතයේ ස්වභාවය එහෙමයි. ජීවිතයේ යථා තත්ත්වය ඒකයි. හැමතිස්සෙම ලෙඩ රෝගවලට තුරු දීගෙන තමයි අපේ ජීවිතේ පවතින්නේ. තුන්වෙනි එක තමයි ගමනක අවසානයේ මරණ ධම්මෝ මයං මරණං අනතීතෝති අබින්නම් පච්ච වික්කිතබ්බම්. අපි මේ ජීවත් වෙන කාල සීමාව තුල මොන වගේ තත්වයක් තරාතිරමෙන් ඔය අපි ඔය සමාජයේ සලකන යම් යම් මේ සුවිශේෂ ලක්ෂණ තියෙනවානේ නම්බුකාරකම් ගණන්කාරකම් උසස්කම් ප්‍රබුත්වය කීර්තිය තේජස ඔය කියන විශේෂ දේවල් ඔය සේරම අවසාන හුස්ම ටික ගියයින් පස්සේ එතනින් අවසానයි ඒකයි මරණය කියලා කියන්නේ. ඉතින් මරණයටපත් වුණයින් පස්සේ අර ජීවිතයේ ජීවත් වෙන කාල සීමාව තුළ තිබුණු අපේ සියලුම හැකියාවන් එතනින් අවසానයි. ඉතින් ඒක ඒකත් මේ නිරන්තරයෙන් මරණ ධර්මයේ කියන එක නිරන්තරයෙන් සිහිපත් කර යුතු දෙයක් හැටියටයි බුදුහාමුදුරුවෝ සඳහන් කළේ. ඊළඟට උන්වහන්සේ සඳහන් කරනවා දැන් මම කරුණු තුනක් සඳහන් කළා. අපි කවදා කොතනක මොන වගේ තත්වයක තරාතිරමක හිටියත් අපේ ජීවිතයේ ස්වභාවයෙන්ම ජරාවටපත් වෙන සුළුයි. මහලු බවටපත් වෙන සුළුයි. දිරීමටපත් වෙන සුළුයි. කියන බව නිරන්තරයෙන් සිහිපත් කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දෙක මොන වගේ නිරෝගිකම් නිදුක් නිරෝගිකම් තිබුණත් අපි නොදැනුවත්වම අපේ ජීවිත අපේ ශරීර විවිධාකාර ලෙඩ රෝගවලට රෝගාබාධවලට තුඩු දීගෙන තියෙන ආයතනයක් මධ්‍යස්ථානයක් ය කියන බව අපි නිරන්තරයෙන් හිතන්න මෙනෙහි කරන්න ඒකයි බුදුහාම සඳහන් කළේ අබින්නම් පච්චවිකිතබන් නිරන්තරයෙන් හිතන්ද තුන්වෙනි එක තමයි අපි මොන වගේ තත්වයක තරාතිරමක හිටියත් යම් කිසි දවසක මරණයටපත් වෙලා මේ සීරම අත්හැරලා දාලා යා යුතුයි කියන මේ ධර්මතාවය මරණයේ අනිවාර්යනීය ස්වභාවය ධර්මතාවය නිරන්තරයෙන් මෙනෙහි කළ යුතුයි කියන බව තමයි තුන්වෙනි කාරණය ඊළඟට හතරවෙනි කාරණේට උන්වහන්සේ දේශනා කළේ මේ අපි දැන් මේ ජීවත්වන කාල සීමාව තුළ පින්නතුනේ පෘථග්ජන ජීවිතයක් ගත කරන කාගේ ස්වභාවය අපි ප්‍රියමනාපයයි හිතන පිළිගන්න දේවල් හැකිතාක් දුරට රැස් කරගන්න, ගොඩ ගහගන්න ස්වභාවය තමයි අපේ ස්වභාවය. බලන් ටිකක් කල්පනා කරලා මුළු ජීවිත කාලයම කරන වැඩ එකලස් කරලා ගත්තොත් මොකද්ද අපි කරන මේ වැඩවල මේ එකලස් වීම එකතු කිරීම මොනවද වැටෙන්නේ? ඒ සේරම වැටෙන්නේ ඇස සතුටු කරන රූපාදී අරමුණු. කන සතුටු කරන හොඳ ශබ්දාදී අරමුණු. නාසය, දිව, ශරීරය සතුටු කරන දේවල් එකතු කිරීම, ගොඩ ගැහිීම තමයි අපි මුළු ජීවිත කාලයම කරන්නේ. දැන් බලන්න ටිකක් කල්පනා කරලා අද ටිකක් යමක්කමක් තියෙන ගෙදරකට ගිහිල්ලා බැලුවොත් ඒවා මේ එපා කියන එක වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඒවා පුළුවන් තරම් අපිට ප්‍රයෝජනයක් තිබුණත් නැතත් පුළුවන් තරම් එව්වා ණයට අරගෙන හරි මුළු ගේ පුරා ගොඩ ගහගෙන සිටීම තමයි අපේ ස්වභාවය. සමහර විට සමහර ඒවා ගිනාපුදා ඉඳලා ගෙදරට ගිනාපුදා ඉඳලා මොනම ප්‍රයෝජනයක්වත් ගත්තේ නැති දේවල් තියෙනවා තව මේ ඒ වගේ අර පැකට් කඩාපු නැති තරමේ ඉවුවත් තව ගෙවල් වල තියෙනවා. ඒත් අපි හෙට ගේනකොට තව දෙයක් තියෙනවනම් ඒකත් ගනනලා ගොඩ ගහ ගන්නවා. ඉතින් මේකයි අපේ ස්වභාවය. ඒවා ප්‍රියමනාප. ඒ ප්‍රියමනාප දේවල් ඒ ද්‍රව්‍ය වශයෙන් තව උපමන නෙමෙයිනේ. දේවල් දොළවල් ඉඩකඩම් යාන වාහන වෙනත් යම් යම් කන කර ආබන අපි ප්‍රියමනාප කරන කොච්චර දේවල් පින්නතුනේ අපි මුළු ජීවිත කාලේ එක්රැස් කරලා තියාගන්නවද? ඉතින් ඒ කොච්චර දේවල් එක්රැස් කරලා ගොඩ ගහගෙන තිබුණත් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සබ්දේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති අබින්නම් පච්ච විකිතබ්බං මේ මොනවා කොච්චර අපි ප්‍රියමනාපයයි කියලා ගොඩ ගහගෙන රැස් කරගෙන ආදරයෙන් ප්‍රේමයෙන් බදාගෙන හිටියත් යම් කිසි දවසක මේ සියලුම දේවල් අත්හැරලා යන්න සිද්ධ වෙනවයි කියන බව මෙනෙහි කරන්න ඕනේ හිතන්න ඕනේ පුළුවන් තරම් ඒව රැස් කරගත්තට වැරද්දක් නැහැ නමුත් යම් කිසි දවසක ඔය සියලුම දේවල් ද්‍රව්‍ය හා පුද්ගලයන් වශයෙන් ඇති කරගන්න හදා වඩා ගන්න දේවල් අත්හැරලා යන්න සිද්ධ වෙනවායි කියන බව අපි හිතන්න ඕන මෙනෙහි කරන්න ඕන. ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. අපි ඔය ප්‍රියමනාපයයි කියලා රැස් කරගන්න, ගොඩ ගහගන්න දේවල් යම් යම් තරමකින් අපේ ජීවිතය සිත හා සම්බන්ධව බැඳගෙන තියාගත්තොත් ඒ බැඳගෙන තියාගත්තු දේවල් වලින් කෙනෙකුට ඇතිවෙන මරණාසන්නයේදී ඇතිවෙන රිදීමත් ඒහා සමාන බරපතලයි කියන එකත් අපි හිතන්න ඕන. බැඳීම වැඩි වෙච්ච තරමට ඒවයින් වෙන්වීමේදී ඇතිවෙන රිදීමත් වැඩි කියන එක අපි ටිකක් තේරුම් ගන්න ඕන. හොඳයි. පස්වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මොකද්ද? පස්වෙනි කාරණේ. මේ කර්මය පිළිබඳව බෞද්ධයන් බොහෝව අවධාරණය කරන වචනයක් තමයි කර්මය පුනර්භවය කර්මඵල විශ්වාසය ඔය වචන බොහෝම අපේ බෞද්ධයන් නිරන්තරයෙන් අහන අහලා තියෙන දැනගෙන තියෙන වචනයක්. පින්නතුනි කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මේක නිකම්ම පොතට පතට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. කෙනෙක් කියන තරමට ඇහෙන දෙයක් විතරක් නෙමෙයි, බණේ විතරක් තියෙන වචනයක් නෙමෙයි. කම්මස්ස කෝමි කම්ම දායාදෝ මේ කර්මය කියන එක අපි දායාද කරගෙන ආපු දෙයක් කම්ම බන්දු අපේ නෑදෑයෙක් වගේ කම්ම පටිසරණෝ අපේ එකම පිරිසරණ හැටියට තියෙන දෙයක් යංකම්මං කරිස්සාමි කල්යාණං වා පාපකම් වා අපි ජීවත් වෙන කාල සීමාව තුල අපි යම් හොදක් හෝ යම් නරකක් කළොත් ඔය දෙකනේ ඉතින් අපි කරන්නේ මුළු ජීවිත කාලෙම. අපි මොන වගේ තත්වයක තරහතනම හිටියත් එක්කෝ මේ කරන සියලුම දේවල් එක්කෝ හොඳ එහෙම නැත්නම් නරක. පින් නැත්නම් පව්. කුසල් අකුසල්. ඔය දෙකටනේ වැටෙන්නේ. ඉතින් මේ කුසල් අකුසල් වශයෙන් හෝ පින් පව් වශයෙන් හෝ හොඳ නරක වශයෙන් කරුණ ලබන දේවල් ඊට පස්සේ මොකද වෙන්නේ? කල්යාණං වාපව තස්ස දායාදෝ භවිස්සාමීති. ඒක ජීවිත කාලේ රැස් කරගෙන තියලා තියලා යන්න පුළුවන් කමක් නැහැ. මෙහි ඉතුරු කරලා යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මොකද්ද? තස්ස දායාදෝ බහිසං. ඒක තමයි අපේ දායාදේ. ඒක තමයි උරුමේ. දැන් කෙනෙක් ජීවත් වෙන කාල සීමාව තුළ හිතන්නකෝ Tamanගේ කාය ආදී ద్వාරත්‍රයෙන් පස්වව් දසකුසල් කරගන්නවා. ඒ පස්වව් දසකුසල් කරගත්තා නම් කෙනෙක් ජීවත් වෙන කාල සීමාව තුළ ඒ කරගත්තු දේවල් වල ප්‍රතිඵල ලැබීමේ උරුමකාරය වෙන්නේ ඒ කරගත්තු තැනස්තාමයි. ඒක වෙන කෙනෙකුට දෙන්න බෑ. මව්පියන් කරගත්තු අකුසල කර්ම දූ දරුවන්ට කියලා කියන්න බෑ. දූ දරුවන් කරගත්තු යම් අකුසල කර්ම මව්පියන්ට බාර දීලා පරලෝ යන්න බෑ. එහෙනම් ඒවා Taman සමග කැටු යන දායාද. හැටියට හිතන්න කියලායි බුදුහාමුදුරු දේශනා කළේ. එතකොට පින්නතුනි දැන් මේ කරුණු පහ බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව දේශනා කරව මේ කරුණු පහ. මම කවදා කොතනක මොන වගේ තත්වයක තරාතිරමක හිටියත් ජීවත් වන කාල සීමාව තුල මෙන්න මේ ස්වභාව ධර්මයන්ට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදු වෙනවායි කියන බව නිරන්තරයෙන් සිහිපත් කළ යුතුයි කියලයි බුදුහාමුදුරෝ දේශනා කළේ. මොනවද මේ කරුණු පහ? මම ජරා දුර්වල තත්වයට පත් වෙන කෙනෙක් වෙමි. දෙක මම විවිධාකාර ආබාධ ලිද රෝගවලට මුහුණ දීමේ ධර්මතාවයට මුහුණ දෙන මුහුණ දී සිටින කෙනෙක් වෙමි. තුන්වෙනි කාරණේ මම කවදා කොතනක මොන වගේ ජීවිතයක් ගත කළත් යම්කිසි දවසක මේ ගමනේ අවසානයේ නම් වූ මරණයේ ස්වභාවයට මරණ ස්වභාවයට ජීවිතයේ අස්තර යන ස්වභාවයටපත් වෙන කෙනෙක් වෙමි. ඊළඟට කොච්චර මේ ජීවිත කාල සීමාව තුල අපි හොඳය ප්‍රියමනාපය කියලා සතුටුදායකයේ සැනසිලිදායකයේ කියලා කොච්චර දේවල් ගොඩ ගහගෙන හිටියත් පින්නතුනේ ඔය එකක්වත් අපිට ගෙනියන්න පුළුවන් වෙන්නේ නැහැ. අරගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් බලන්න අපි කොච්චර ඉතින් ආදරයෙන් රකබලා ගන්න දූ දරුවන් 10 දෙනෙක් හිටියක්. අපි මිය පරලෝ යනකොට පින්නතුණි ওই දූ දරුවන්ගෙන් එක්කෙනෙක්වත් එක්ක යන්න පුළුවන් කමක් නැහෙනේ. ඒ වගේම අපි ජීවත් වෙන කාල සීමාව තුළ කෝටි සංඛ්‍යාත ධනයක් පරිහම්බ කරගෙන තිබුණා. මරණයෙන්පත් වෙලා ජීවිතය අත්හැරලා යනකොට මොනවද අපි ගෙන යන්නේ? කිසිම දෙයක් කිසිම දෙයක් අපි අරගෙන යන්නේ නැහැ. එදා අතීතයේ ඉඳලා බුද්ධ කාලයේ ඉඳලා හිතලා බලන්න බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු ඔය මහා ප්‍රසිද්ධ ධනවතුන් හිටියා. බුදුහාමුදුරුව වැඩ හිටිය කාලේ සවැත්වල හිටිය සුප්‍රසිද්ධ ධනවතුන් තමයි ඔය තෝදෙය සිටුතුමා. සුභ කියන මානවකගේ තාත්තා 80 කෝටියක් තැන්පත් ධනෙ තිබිච්ච සිටුවරේ සවැත්නුවර හිටියේ. එතුමාගේ මහා මාලිගයට ටිකක් එහා පැත්තෙන් තිබුණේ අපේ බුද්ධ චරිතයේ අමරණීය චරිතයක් හැටියට ප්‍රසිද්ධ සුදත්ත එහෙම නැත්නම් අනේපිරි සිටුතුමාගේ මාලිගාව. මා විශාල ධනවතී මහ විශාල ධනවතෙක්. ඒ ධනවත්කම් වලින් ඒගොල්ලෝ ප්‍රයෝජන ගත්තා. මතකද? බුදුහාමුදුරුවන්ට විහාරයක් හදන්න සුදුසු ඉඩම හැටියට එතුමා තෝරගත්තේ ජේත කියන කුමාරයාගේ උයන. දැන් අදත් දඹදිව වන්දනාව යන අයට පේනවා නේද? ඔය සරත්නුවර ජේතවන උයනටනේ අපි යන්නේ. ඒ උයන බලනකොට ඉතින් අක්කර 15කට වඩා නැහනේ. සෑහෙන කොටසක්. ඔය අක්කර 15ක් තරම් ඔය උයන හැබැයි ඉතින් හොඳ ගස් කොළන් වලින් ආවරණය වෙලා හදලා ලස්සනට තියාගෙන තිබිච්ච උයනක්. දැන් අද වුණත් කොච්චර සෝභමාන භූමි භාගයක්ද කියන එක කාටද තේනවා. ඔය උයන උන්න 18 කෝටියක් ධනෙ දීලානේ ඔය ඉඩම් කෑල්ල ගත්තේ. එදා 18 කෝටියක් රන් පවුන් දීලා තමයි මේ කෑල්ල ගත්තේ. එතකොට බලන්න කොච්චර ධනවත්කමක් එතුමා තුල තිබුණාද? ඒ එදා හිටිය ප්‍රසිද්ධ මහා ධනවත්. ඒ වගේම මේ කවුරුත් හොඳට අහලා තියෙන මච්චරිය කෝසිය. මච්චරිය කෝසිය මසුරු සිටුමා 60 කෝටියක් ධනෙ තිබිච්ච කෙනෙක්. 60 කෝටියක් ධනෙ තිබිච්ච මච්චරිය කෝසිය විවාහ වුණේ ඒ වගේම 60 කෝටියක් ධනෙ තිබිච්ච පවුලකින් බිරිඳකින් නිවස. එතකොට 120 කෝටියක ධනයක් තිබිච්චි මොන ධනස්කන්ධයක් තිබිච්ච කෙනෙක්ද? නමුත් අවාසනාවට අර මසුරුකම නිසා මැරෙනකල් කෑවේ කහ මිරිස් සොදී බතුයි. කෑලි තුනක් මූට්ටු කරපු රෙදි කෑල්ලක් තමයි යන්නේ. කොහොමද 120 කෝටියක් ධනෙ තිබිච්චි ධනවතාගේ ස්වභාවය කොහොමද? මෙච්චර වත්පොහදත්කම් තිබිච්චි මේ මිනිස්සයා ඇන්දේ කෑලි තුනක් මූට්ටු කරපු පරණ රෙදි කෑලි තුනක් මූට්ටු කරපු රෙදි කෑල්ලක් තමයි ඇන්නේ. මොකද ඉන්දියාව ලෝක ප්‍රසිද්ධ රෙදිවලට ලෝක ප්‍රසිද්ධ රටක් නේ ඉන්දියාව. එච්චර ඉන්දියාවේ රෙදි පිළි තියෙද්දී මිල මුදලක් දීලා සරමක් ගන්න ඇඳුමක් ගන්න වත්කමක් නැහැ. පේනවා නේද මසුරුකමින් හිත වැහිච්චාම මිනිස්සු නොමගට යන හැටි. ඉතින් අන්න ඒ නිසා පින්නතුනේ දැන් ඔය හිතියේ ලෝක ප්‍රසිද්ධ ධනවත්තු ඒ වගේම ඉතින් ලෝකයේ ওই ඉතිහාසය කියනකොට ලෝක ප්‍රසිද්ධ මහා ධනවත් හැටියට ගිනස් වාර්තාවේ වාර්තාගත වෙච්චි ප්‍රසිද්ධ පුද්ගලයෝ ඉන්නවනේ. කොහොමද එක්කෙනෙක්වත් ඉන්නවද? අද ඒ උන් ජීවත් වෙලා නැහැ. මොකද මොනතරම් වත් පොහසත්කම් තිබුණත් පින්නතුනි ඔය සියලුම කම් ඔය වත් පොහසත්කම් ධනවත්කම් බලවත්කම් කියලා ඔය කියන සේරම කම් මෙලොවින් යන කම් විතරයි තියෙන්නේ. මෙලොවින් යන කම්. එයින් පස්සේ එකක්වත් අන්න අපේ ජීවිතයේ යථා තත්ත්වය මේකයි. ඉතින් පුදුමේ කියන්නේ දැන් අපේ බුදුරජාණන් වහන්සේ මොකද උතන ඔක අවධානය කළේ? මේක හිතන්න ඕනේ. මේ වගේ මම මොන වගේ නිරෝගිකම් ඇතුව හිටියත්, ධනවත්කම් ඇතුව හිටියත්, බලවත්කම් ඇතුව හිටියත් මෙව තාල්කාලිකයි. මේ සීරම දාලා යන්න සිද්ධ වෙන දේවල්. එහෙමනම් ඔය මොන වගේ නිදාන්ගත ධනෙ දැන් අපි මනේ කියවෙනවනේ මේ පින්නතුන් අහලා තියෙනවනේ හතර මහා නිධානයක් පිළිබඳව කතාවක් අහලා තියෙනවා. හතර මහා නිධාන. හතර මහා නිධානයක් කියලා මේ බුද්ධ කාලෙත් තිබුණා. ඉතින් අදත් ඒක සම්බන්ධ කරන්න පුළුවන්. මොනවද මේ හතර මහා නිධාන කිව්වේ? එකක් තමයි තාවර නිධාන. ඒ කියන්නේ මිනිසුන් සතු ස්ථාවර ධනෙ හැටියට තියෙන ගෙවල්, දොරවල්, ඉඩකඩම් ඒවා ස්ථාවරයිනේ. තෙල්ලෙන්නේ නැහැනේ. චංචල වෙන්නේ නැහැනේ. ආන් තාවර ධනෙ. ඊළඟට ජංගම නිධානය කියලා කියන්නේ මිනිස්සු සංසකව දැන් බුද්ධ කාලේ නම් ඔය ඒ කාලේ ඔය මේ රැවත් නුවර දෙගහ නුවර ඔය වගේ බරණැස් නුවර හිටිය ලෝක ප්‍රසිද්ධ ධනවතුන් සතුව ඇත් අස්න රත පාබල කියලා මහා වත්පොහසන් කියන ජංගම නිධාන තිබුණා. ජංගම කියන්නේ ඉතින් ඒ ඇවිදින ඒවුන්. දැන් හස්ති සේනාවක්, අස්ව සේනාවක්. ඒ වගේම මේ ඇත් අස් රත සේනාව විශේෂයෙන් ඒ කාලේ තිබිච්ච මහා ලොකු ධන සම්පත්තිය තමයි ගව සම්පත. නත්ති ගෝ සමිතං ධනං. එදා එහෙමයි ප්‍රසිද්ධියටපත් වුනේ. ගව සම්පත හා සමාන ධනයක් මිහිපිට නෑ කියන තරමට මහා ප්‍රබල ධනයක් තමයි ඒ කාලේ බුදුහාමරන් කාලේ තිබිච්ච ගව සම්පත. දැන් අදත් මේ දඹදිව චාරිකාවල ඉදිරි මේ පින්නතුන් පේනවා ඇති ගවයට කොච්චර සලකනවද කියලා. ඉන්දියාවේ මිනිස්සු. ඉතින් ඒ ගව සම්පත. ඒවා තේරම ජංගම නිදාන. දෙකයි. එතකොට තාවර නිදාන, ජංගම නිදාන. හතර මහා නිදානෙන් දෙකක් කිව්වා. අනික තමයි අංග සම නිදාන. අංග සම නිදානේ කියලා මොනවද? අපි අපේ වත් පොහසත්කම් පේන්න, අලංකාරයේ ඇති වෙන්න, පළඳින කන කර ආභරණ කියලා පළඳින දේවල්නේ. ඉතින් ඒකත් කෙනෙකුට තියෙන මහා දුක ධනයක්නේ. දැන් හොඳට කන කර ආවල දැන් ওই විවාහ මංගල වගේ උත්සව වගේ අවස්ථාවලදී අපි පින්නතුන් උතෝ ඇඳ පැළඳගෙන යන හොඳ වටිනා කන කර ආභරණ තියෙනවා. ඒකත් කෙනෙකුගේ වත් පොහසත්කම් පෙන්වන දෙයක් නේ. ඒක තමයි තුන්වෙනි නිධානය. හතරවෙනි නිධානය තමයි අනුගාමික නිධානය. අනුගාමිකය කෙනෙක්ගේ තේරුම මොකද්ද? අපි මරණයටපත් වෙලා පරලෝ යනකොට අරගෙන යන ධනේ නිධානය. අන්න බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඔය කියන හතර මහා නිධානයෙන්ම කෙනෙකුට යම් ප්‍රයෝජනයක් වැඩක් සිද්ධ වෙනවා නම් ඒ වෙන්නේ අනුගාමික නිධාන වශයෙන් ජීවිත කාලය රැස් කර කියාගත්තු දාන සීල භාවනාදී පින්කමක් දහමක් විතරයි. හිතලා බලන්නකො මේ බුදුහාමුදුරුව මොනතරම් අර්ථවත් දෙයක්ද මේ ජන සමාජයට දුන්නේ කියලා. අපේ මිනිස්සුන්ට බොහෝ දුරට හරිහම්බ කරන්න ගියාම වත් පොහපත්කම් දිනු කරන්න ගියාම ආගම ධර්මයේ මතක නැහැ. මිනිස්යත්වයේ මතක නැහැ. ඒ වගේම සදාචාරයේ මතක නැහැ. එහෙම අමතක වෙලා බොහෝ දුරට තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමේ එකම පරමාර්ථයෙන් සමහර විට නෑදෑකම් හිතවත්කම් යාළු මිත්‍රකම් සදාචාරකම් ඌව සේරම අත්හැරලා දාලා සියලු දෙනාගේම දේවල් තමන් සන්ත කරගන්න අපි කොච්චර වලිකන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවද නමුත් පින්නතුනි මරණයටපත් වෙලා හැපියා ගත්තයින් පස්සේ ඔය අඟලක දෙයක් අපිට ප්‍රයෝජන පිණිස පවතින්නේ යමෙක් ජීවත් වෙන කාල සීමාව තුල යම්කිසි දාන සීල භාවනාදී පුණ්‍යක්‍රියාවක් රැස් කරගත්තොත් ඒ රැස් කරගත්තු කුසල කර්ම සංඛ්‍යාත ධනය නිධානය අනුගාමිකයි. ඒ කියන්නේ මොකද්ද? තමන් මරණයටපත් වෙලා යනකොට තමන් එක්ක එනවා. ඒක බුදුහාඳුරෝ දේශනා කරේ කොහොමද කොච්චර සම්බන්ධව තමන් හා සම්බන්ධව තමන් එක්ක එකට එනවද කියලා බුදුහාඳුරෝ සඳහන් කරේ කොහොමද? තතෝනම් සුඛ මන්වේති ඡායාවාන පායිනි. Taman සතුව පවතින හෙවණැල්ලක් වගේ, ඡායාවක් වගේ. දැන් අපි දන්නවනේ අපි මොන වගේ වැඩ කටයුත්තක් කළත් කොයි ලෝකේ ගියත් අපේ හෙවණැල්ලත් හැමතිස්සෙම අපි එක්කනේ. කවදාවත් අපි හෙවණැල්ල ගෙදර තියලා අපිට ගමනක් යන්න බැයිද? හැමතිස්සම අපි එක්ක. අන්න ඒ වගේ තමයි යම් කුසල කර්මයක් කරගත්තොත් ජීවිත කාල සීමාව තුල ඒ කරගත්තු කුසල කර්මයක් උපනුපං භවයක් භවයක් පාසා ජීවිතයක් ජීවිතයක් පාසා ඒ තමන් කරගත්තු කුසල කර්මයේ හිවණැල්ලක් වගේ තමන් පසුපස ඇවිදින් එයාට ඕන කරන සියලුම සැප සම්පත් ළඟා කරලා දෙනවා. දැන් බලන්න උදාහරණයක් වශයෙන්. අපේ බෞද්ධයෝ බොහොම කැමැත්තෙන් කරන පින්කමක් මේ දන් දීම. දැන් බලන්න අපේ සදහැවතුන් සංඝසතු මහා දානයක් පිරිනමනකොට සීල් සමාදන් වුණු පිරිස් වලට අද අපේ රටේ හැම විහාරස්ථානයකම අපි දන්නවා සීල් සමාදන් වෙලා ඉන්න පින්නතුන්ට උදේ දවල් දාන පිරිනමන සිරිතක් තියෙනවා හැම පළාතකම. ඒ වගේම වෙසක් පොසොන් වගේ කාලවල දන්සල් කියන ඒවා වැහි වරුසාවට අපේ නැතිබරිකම් කියන ඒවා වචනයෙන්වත් අහන්න නෑ. ඒ තරම් වැහි වරුසාවට අපේ හැම පළාතකම හැම ප්‍රදේශයකම දන්සල් විවෘත කරලා මේ අඬ ගහ ගහ මිනිස්සුන්ට බලහත්කාරයෙන් කන්න දෙන රටක් මේක. අපි දන්න තරමින් ලෝකේ මොන රටේකද ඔය ඔය චාරිත්‍රයේ තියෙන මොන රටේද? ඇවිදිලා බලාත්කාරයෙන් නතර කරලා හන්ද කියලා මේ ඇවිල්ලා වාඩි කරලා මෙච්චර සලකන જાතියක් මේ ලෝකේ කොහෙද තියෙන්නේ? ඉතින් අපි ආයේ ඉච්චරේ පරිත්‍යාගයට පළපුරුදු පිරිසක්. 2004 සුනාමිය ඇති වෙච්ච අවස්ථාවේදී 2004 මේ රටේ සුනාමිය ඇති වෙච්ච අවස්ථාවේදී ඒ මුහුදුබඩ ප්‍රදේශවල විපත්තියට පත්වෙච්ච ජනතාව අපේ රටේම උදවියගේ නෑදෑයෝ නෙමෙයි. හිතවත්තු නෙමෙයි. නමුත් මුළු රටම ඇවිදිලා වුන් සමග ඉස්සෙලා වුන් සුවපත් කරන්න වුන්ට ගෙවල් දොරවල් හදලා දෙන්න වුන්ට මේ මේ යම් යම් දේවල් පරිත්‍යාග කරන්න මොන තරම් අපේ රටේ ජනතාව ඇදිලාවද මූදුබර මූදුබඩ ප්‍රදේශවලට. අන්න එහෙම පුදුම ත්‍යාගශීලී චේතනාවක් පිනතින අපේ හදවත්වල තියෙනවා. ඔය කාරුණික අදහසින් යුක්තව හැඟීමෙන් යුක්තව ඔය කරන පරිත්‍යාගවල ප්‍රතිඵලයි මොකක්ද? උපනුපං જાතියක් පාසා යම් ආත්මයක උපදිනවා නම් ඒ උපදිනකොට අද්ධෝච හෝති මහද්ධනෝ මහා භෝගෝ මහා වත්පුහ සත්කම් ඇති ධනවත්කම් ඇති අය හැටියට තමයි උපදින්නේ. පංචවිධ සම්පත්තියකින් අග්‍රගන්නේ තත්ත්වයටපත් වෙලා ආයුෂයෙන් වර්ණවත්කමින් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් කියන පංචවිධ සම්පත්තියකින් අග්‍ර තත්වයෙන් තමයි මේ පුද්ගලයා උපනුපන් જાතියක් වාසන් උපදින්නේ. මනුෂ්‍යාත්ම භාවයක් ඉපදුනොත් අනිත් සේරටම වඩා ඔය කියන ආයු වර්ණ සබ්බ ප්‍රඥාදී සම්පත් වලින් අත්වයි. දෙවියන් අතර ඉපදුනත් හිතන් දෙපා හැම දෙවියෙක්ම එක හා සමානයි කියලා. සමහර දෙවි දේවතාවරුන් දේව සභාවට එනකොට ඇතැම් දෙවිවරු යොදුන් ගණන් පිටිපස්සට යනවා. මොකද අර දෙවියගේ තියෙන තේජස ඉක්මවාගෙන එයාගේ තියෙන මේ රූපශ්‍රිය ඉක්මවාගෙන ආලෝකය ඉක්මවාගෙන Tamanට ඉන්න බෑ. එහෙම දෙවියන් අතරත් තියෙන වෙනසක්. මිනිසුන් අතරත් ඕක තියෙනවනේ. අන්න ඒ ඔය ශක්තිය කවුද ඇති කරන්නේ? කාටද ඔය ශක්තිය ඇති කරන්න පුළුවන්? ඒ වගේම අපි බෞද්ධයන් හැටියට ජීවත් වෙන කාල සීමාව තුළ කෙනෙකුට ලෙඩක් දුකක් අසනීපයක් කරදරයක් වෙච්චාම අපි වහ වැටිගෙන ගිහිල්ලා ඒ පුද්ගලයා සුවපත් කරන්න කොච්චර මහන්සි වෙනවද? වතුර ටිකක් හරි අපි දෙන්නේ කොච්චර කරුණාවෙන්ද? නිදුක් කරගැනීමේ, නිරෝගී කරගැනීමේ බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි. මෙව්වා තමයි පින්. ජීවිත කාලේ තමන් කරගන්න පුණ්‍ය කර්ම. ඒ වගේම අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි කෙනෙක් මේ දියුණු වෙනවා දකිනකොට හැබැයි ඒ හැඟීමෙන් කරන්න ඕනේ. අද බොහෝ දෙනෙක් කියන්නේ අපේ ජන සමාජයේ තියෙන කෙනෙක් දියුණු වෙනවා දකිනකොට ඒක පිරිහෙලන්න වටවන්න උත්සාහ කරන එකයි කියලානේ කියන්නේ. නමුත් හැම දෙනෙක්ම එහෙම නැහැ. අද අපේ ජනතාව අතර ඉන්නවා කෙනෙක් දියුණු වෙනවා දකින්නකොට Taman ගිහිල්ලා එයාට උදව් උපකාර කරනවා. කෙනෙක්ගේ දරුවෙක් හොඳින් ඉගෙන ගන්නවා දකින්නකොට එයාට උදව් උපකාර කරනවා. කෙනෙක් මහලු ආයතනපත් වෙලා දුර්වල තත්ත්වෙටපත් වෙනකොට එයා සුවපත් කරන්න අපේ ආවට ජනතාව උදව් උපකාර කරනවා. ඉතින් මේ ඔය ගුණ යහපත්කම් තියෙනවා. අර නරක පැත්ත වගේම ගුණ යහපත්කම් තියෙනවා. මේ වගේ තියෙන ප්‍රතිඵලය මොකද්ද පින්නතුනි? සසර උපදින જાතියක් පාසා ඒ කරගත්තු පුණ්‍ය ශක්තිය ඒ පුද්ගලයා හෙවණැල්ලක් වගේ ගිහිල්ලා ඒ තැනත්තාට පිහිට වෙනවා. වත්පෝසත්කම් ඇති කරනවා. ධනවත්කම් ඇති කරනවා. නිදුක් නිරෝගී භාවයන් ඇති කරනවා. ඒ වගේම ප්‍රියමනාප භාවයන් ඇති කරනවා. සෙසු අයට වඩා මේ පුද්ගලයා අග්‍රගන්‍ය තත්ත්වයටපත් කරනවා. බලන්න මේ පුණ්‍ය කර්මය කියන එක මහා හාස්කමක් කියේ ඕකනේ. 이르දියක් කියේ ඕකයි. ඉතින් අන්න ඒ නිසා පින්නතුනි මේ ජීවත් වෙන කාල සීමාව තුල අපි කල්පනා කරන්නට ඕන ඔය මං කියවල දැන් හතර වහනි දානයක් අර මුලින් සඳහන් කරපු එක නිධානයක්වත් අපිට වැඩක් වෙන්නේ වැඩක් වෙන්නේ වෙනවා ජීවත් වෙන තෙක්. ජීවත් වෙන තෙක් විතරයි වගේ ප්‍රයෝජනයක් වෙන්නේ. ඇහැ පියාගත්තයින් පස්සේ අපිට කිසිම ප්‍රයෝජනයක් එකකින් වෙන්නත් වෙන්නේත් නැහැ. ප්‍රයෝජනයක් බලාපොරොත්තුෙන් අපි නැවත අලුත් ජීවිතයක් ලබාගෙන ඇවිදින්නයි තිබිච්ච වත් පොහසත්කම් දීපල ඉඩකඩම් කුඹුරු වතු පිටි බැංකු ගත ගිනුම් ඉල්ලුවොත් එහෙම ජීවත් වෙන එක්කෙනෙක්වත් ඒවා පහු දෙයි කියලා හිතනවද? කිසි කෙනෙක් දෙන්නේ නැහැ. එලව ගන්නවා බලි තොවිල් හදි හූනියම් කරලා දුම්වල ටොංගලන් ගහලා මේ මිනිසා අර ඥාතිය එලව ගන්නවා පලාතටවත් නොවන විදියට. කොහොමද අපේ තිබිච්ච හිතවත්කම් මරුණයින් පස්සේ. ඉතින් අන්න ඒ නිසා පින්නතුනේ ඔය සීරටම වඩා විශ්වාසවන්තයි අනුගාමික නිධානය. ජීවත් වෙන කාල සීමාව තුල රැස් කරගත්තු පුණ්‍ය ධනෙ. ඒක තමයි ඊටමත් ප්‍රයෝජනවත් වන්නේ. ඉතින් ওই කරුණු පිළිබඳව මෙනෙහි කරන හැටියට සිහිපත් කරමින් මේ උතුම් වූ දහම් කරුණු පිළිබඳව තමන්ගේ සිත් සතන් තුළ ශ්‍රද්ධා භක්තිය ඇති කර ගැනීමේ පුණ්‍ය මහිමේනොත් හැම දිනාටම උතුම් වූ ධර්මාභෝධය ලැබේවා. කෙලවර උතුම් අමා මහ නිවන් සම්පත් සාදා ගැනීමට මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ආකාසත්තාදි බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාදි බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාදි බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ශාස්ත්‍රවේදී රාජකීය පඬිත පූජ්‍යපාද බෝගහපිටියේ ධම්මසිද්ධි නායක ස්වාමීන් වහන්සේ විශ්වඥා තාක්ෂික සේවයට සම්බන්ධ වෙලාව අලුයම 5 විනාඩි 39යි. උදා වූ දවස ඔබේ යහපත් බලාපොරොත්තු ඉටුවන සුවපත් දවසක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ මොහොතකට හිතන්න සාර්ථකත්වය කියන්නේ ගමනාන්තයක් කියලා. මේ ගමනාන්තයට ළඟා වෙන්න ඔබ භාවිත කළේ එකම මාර්ගයක් නම් ඇතැම් විට ඔබ ඇත්තේ එකම තැනක නතර වෙලා. මේ ගමනාන්තයට ළඟා වෙන්න තවත් මොන නොකැසුණු මාර්ග ඇති අලුතින් හිතුවොත් උත්සාහ කළොත් ඔබට නිවැරදි මාර්ගය හොයාගන්න පුළුවන්. ලෝකේ වෙනස් කලේ එකම මගක කියපු මිනිස්සු නෙවෙයි. අලුත් මගක් හොයපු මිනිස්සු. සුදාකරමු අංගී රසමා මුනිනා සත්හරිම ප්‍රභාකරසු සිරි සුගත තථාගත වූ ශ්‍රී සම්බුද්ධ සුදාකරමු අංගී රසමා මුනිනා සත්හරි 哒哒。 ආචාර්ය දයරත්න රණතුංග සමග පිනිති සිතාරායි ගීතය ගායනා කළේ විමල් අවියසුන්දරගේ පද සංකල්පනාව ආචාර්ය දයරත්න රණතුංගයන්ගේ සංගීත නිර්මාණයක්. සුදේශීය සේවයට සම්බන්ධ වෙලාව දැන් අලුයම 5යි විනාඩි 45යි. ඔබ මවක් හෝ පියෙක් නම් මේ දවස්වල වැඩිපුරම කල්පනා කරන්නේ ඔබේ දරුවන්ගේ පරිස්සම ගැන, ආරක්ෂාව ගැන. ඔබ එන්නත ලබාගෙන තියෙනවා නම් වැඩිපුරම කල්පනා කරන්නේ දරුවන්ට කවද එන්නත ලබා දෙන්න පුළුවන්ද කියන කාරණය ගැන. කොවිඩ් වසංගතය සහ දරුවන්ගේ එන්නත්කරණය පිළිබඳව දැනගන්න සවන් දෙන්න සුභාරතී සජීව සංවාද මණ්ඩපයට. අදත් අපි සුභාරතී ඔබ වෙත ගෙනෙනවා පෙරවරු 7ට. සිරිත් පරිදි උදැසන ධර්මානුශාසනාව ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන් පෙරවරු 8ට. ඉනනතුරුව ඔබේ ගෙවත්ත වෙනුවෙන් අඟහරුවාදා ස්වදේශීය සේවයෙන් වෙන්වන හෝරාව පෙරවරු 9 සිට 10 දක්වා ගුවන් කාලය. ඔබ මේ වෙනකොට ඔබේ වටිනාකම හඳුනගෙන දෙන්නේ. ඔබේ දක්ෂතාවයන් හඳුනාගෙන දෙන්නේ. එහෙම හඳුනාගෙන තියෙනවා නම් ඒ හැකියාවන් ඒ වටිනකම් තවත් වැඩි කරගන්න. එහෙම හඳුනාගෙන නැත්නම් ඒ වටිනකම් හඳුනගන්න අද ලියපැහැසරණයෙන් ඔබට අවස්ථාව ලැබෙනවා. පෙරවරු 10 සිටයි අපි ලියපැහැසරණය ඔබ වෙත ගෙනෙන්නේ. අදත් පෙරවරු 11ට මැති සභය බලාපොරොත්තු වන්න. ඔබට පුළුවන් අමරණීය ගී සහ ඔබ කැමති ගී රස විඳින්න දහවල් 12:05 සිට. දහවල් 12:45ට අපගේ දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න. තවත් මිනිත් 14කින් ඔබට පුළුවන් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග එක්වන්න. කඳුළු සුසුම් විඳමුව හාත් වෙමින් රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉඳින් සුළු සුසුම් බිඳමුව හාත් වෙමින් රට වෙනුවෙන් ජය වෙනුවෙන් නොසැලී සිටින් අහසින් බසින් චන්ද මණ්ඩලින් බසින් මිනිසුන් මැද පුතුනේ මිහි මණ්ඩලීදී අහසින් බසින් චන්ද මණ්ඩලින් බසින් මිනිසුන් මැද පුතුනේ මිහි මණ්ඩලීදී අහසින් බසින් සඳ මඬලින් බසින් මිනිසුන් මැද පුතුමි මඬලීනේ අහසින් බසින් සඳ මඬලින් බසින් මිනිසුන් මැද පුතුමි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද සංකල්පනාව නාද සංකල්පය සරත් සනායකයන්ගෙන් ගීතේ ගායනා කළේ ආචාර්ය නන්දා මාලිනී දැන් වෙලා උදැසන 5යි විනාඩි 50යි ඔබ සුදේශී සේවයත් සමග ජාතික ගුවන්විදුලියේ උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පුවත් සිරස්තල වෙතයි දැන් අවධානය. විදේශ අමාත්‍යවරයාගෙන් මානව හිමිකම් කොමසාරිස්වරියට පිළිතුරු. ජනාධිපතිතුමා සිවිල් ක්‍රියාකාරීන් හමුවීම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැසසුමට. රටේ පාලනය අකර්මණ්‍ය කිරීමට විපක්ෂය කටයුතු කරන බවට චෝදනා. කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 4 ලක්ෂ 90000කට ආසන්න වෙයි. වසංගතයින් ආරක්ෂා වීමට ඉන්නත්කරණය හැර වෙනත් විකල්පයක් නොමැති බව යලිත් අවධාරණය කෙරේ. ප්‍රතිශක්තිකරණයෙන් නම් දෙකම ලබාගත් මෙරට පුද්ගලයන් සංඛ්‍යාව 1 කෝටි 6 ලක්ෂය දක්වා ඉහළට. ගත වූ පැය 24 තුළ වැඩිම කොවිඩ් මරණ රුසියාවෙන්. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා අවසන් පන්දුවාර 20 20 ක්‍රිකට් තර්කය අද. මේ පිළිබඳ සවිස්තරව දැනගන්න සමන් දෙන්න උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට. නිවන ගුරු වෙදකි නුවණ වෙදන සදේශීය සේවයයි ජයග්‍රහණ කළේ ආචාර්ය වික්ටර් රත්නායක. අලුයම 5 විනාඩි 55යි දැන් වෙලාව. පරිසර සිරිසර ආයිබෝවන් සුබෝදේශනක් අද පරිසර සිරිසරින් අපි ඔබට තොරතුරු කියන්නේ අපිට වඩාත් ප්‍රයෝජනවත් වෙන දව විශේෂ පිළිබඳවයි අතීතයේදී විදේශිකයන් ශ්‍රී ලංකාව හඳුන්වා තිබුණේ හරිතවන් දූපත ලෙසයි. එයින් පැහැදිලි වන්නේ අපේ රට ශාක වලින් සශ්‍රීකව තිබූ බවයි. 1882 දී මුළු භූමි ප්‍රමාණයෙන් 82%ක්ම වැසී තිබුණේ වනාන්තර වලින්. වර්තමානයේ වන විට වන වැස්ම 123 දක්වා අඩු වෙලා තියෙනවා. කෙසේ නමුත් වන වැස්ම අඩුවීමට වැඩිපුරම බලපා ඇත්තේ සමාජ ආර්ථික හේතු බව රහසක් නෙවෙයි. අපට වර්ෂයකට දවස සහ දර සැලකිය යුතු ප්‍රමාණයක් අවශ්‍යයි. හැම අවුරුද්දකම මේ ඉල්ලුම ඉහළ යනවා. වැඩිවන දව ඉල්ලුම අනුව දව නිෂ්පාදනය සඳහා වනමගාවන් ස්ථාපනය කිරීම අත්‍යවශ්‍යයි. එවැගේම ජෛව විවිධත්ව සංරක්ෂණය, ජලාධාර ප්‍රදේශ සංරක්ෂණය, වායුගෝලීය සම්මුතිය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීම, సౌందర్యාත්මක අගය ආරක්ෂා කිරීම හා අධ්‍යන හා පරිශන කටයුතු සඳහා ස්වාභාවික වනාන්තර සංරක්ෂණය කිරීම ඉතා වැදගත් වෙනවා. අපගේ ස්වාභාවික වනාන්තරවල ඇති හලුවර, බොරුත, කළුමැතිරිය, කොඹුක්, මී, ගම්මාලු, මිල්ල, අල්බෝ ආදී විශේෂ වඳවියාමේ තර්ජනයකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා දේශීය ආවේනික ශාක මෙන්ම අපේ රටට හඳුන්වා දී ඇති ශාක විශේෂ හා වඳවිමින් පවත්නා ශාක විශේෂ සංරක්ෂණය කිරීමත් ව්‍යාප්ත කිරීමත් ඉතා වැදගත්. ඔබට වඩාත් ප්‍රයෝජනවත් වන දෙව විශේෂයක් තමයි හොර ශාකය. එය ශ්‍රී ලංකාවට පමණක් ආවේනික දෙව විශේෂයක්. පිප් කලාපීය ප්‍රදේශවල මේ ශාකය බහුලව දකින්නට පුළුවන්. අතරමැදි කලාපයේද මේ ශාකය අපිට දැකිය හැකියි. ශ්‍රී ලංකාවට ආවේනික වටිනා දෙව විශේෂයක් තමයි බුරුත. වියලි කලාපයේ ඉතා හොඳින් වැවෙන මේ ශාකයේ දෙව ඉතා ශක්තිමත්. ඔබට ප්‍රයෝජනවත් තවත් දැව විශේෂ කිහිපයක් පිළිබඳව අපි පසුව කතා කරමු. අදත් පරිසර සිරිසර තොරතුරු උදේරාණ වික්‍රමසිංහගේ. හමුවෙමු හෙට පරිසර සිරිසර සමග. ඔබ මේ ගෙවමින් සිටින්නේ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ වැඩිම අවධානම සහිත කාල පරිච්ඡේදයයි. මේ తත්වය ඔබ දැඩිව අවධානයටගෙන සංචරණය හැකිතාක් සීමා කර නිවසේම රැඳී සිටින්න. සෞඛ්‍ය නීති රීති දැඩිව පිළිපදින්න. මේ උවදුරින් ඔබත් පවුලේ අයවරුනුත් රටත් ආරක්ෂා වනු ඇත. ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ නවතම රාජ්‍ය උසුසන ශාඛාව මැදපච්ච නගරයේදී සැප්තැම්බර් 13 වන දින සිට පරිභෝගික ඔබට විවෘත වේ. ගුණාත්මක ඖෂධ ඉතා සාධාරණ මිලට විශ්වාසයෙන් යුතුව ලබා ගැනීමට ඔබත් පැමිණෙන්න. රාජ්‍ය උසුසල අංක 50 නුවර පාර මැදවච්චය. වැඩි විස්තර සඳහා අමතන්න 077 928 4886. සමුදේනි දෙස සොයමින් බලමින් වගවී සුර කෙමුලඩ දුක් නොම අපේ ජීවිත අපේ වගකීමයි. ඩෙන්ගු වදුර දොරලන්නට ඔබත් සහාය වන්න. මහජන බැංකුවෙන් රන් පවුමකට ලබා දෙන අත්තිකාරම් මුදල් දැන් තවත් වැඩි කළා. ඔබේ රන් භාණ්ඩ සඳහා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් සේවාව. ස්වර්ණ ප්‍රදීප උකස් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවේ. රෝහල ප්‍රකාශය තව ස්වල්ප වේලාවකින්. ස්වර්ණ ප්‍රදීප උකස් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවේ. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ sannivedakaya විශ්වාසය සමග පෙරට උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර ප්‍රකාශය සේනක උබේසිංහ. විදේශ අමාත්‍යවරයාගෙන් මානව හිමිකම් කොමසාරිස්වරයට පිළිතුරු. ජනාධිපතිතුමා සිවිල් ක්‍රියාකාරකයන් හමුවීම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැසසුමට රටේ පාලනය අකර්මණ්‍ය කිරීමට විපක්ෂය කටයුතු කරන බවට චෝදනා. කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4 ලක්ෂ 90000ට ආසන්න වෙයි. වසංගතයෙන් ආරක්ෂා වීමට එන්නත්කරණය හැර වෙනත් විකල්පයක් නොමැති බව යලිත් අවධාරණය කෙරේ. ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබාගත් මෙරට පුද්ගලයන් සංඛ්‍යාව 1 කෝටි 6 ලක්ෂය දක්වා ඉහළට. ගත වූ පැය 24 තුල වැඩිම කොවිඩ් මරණ රුසියාවෙන්. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද. විදේශ අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඇමතීමට නියමිතයි. එෙහිදී විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු වලට පිළිතුරු ලබා දෙනු ඇත. මිචෙල් බැචලට් මහත්මිය කවුන්සිලයේ පළමු දිනය වූ ඊයේ සිය වාර්ෂික වාර්තාව පිළිබඳව යාවත්කාලින කිරීමක් ඉදිරිපත් කළාය. ශ්‍රී ලංකාවේ වගකීම හා ප්‍රතිසන්දහන ක්‍රියාවලිය පිළිබඳව ඇයගේ ඉදිරිපත් කිරීමේදී විශේෂ අවධානයක් යොමු විය. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි LTT සමාජිකයෝ 16 දිනක නිදහස් කිරීම පිළිබඳව ඇයගේ ප්‍රශංසාව හිමි වූ අතර සෙසු පිරිස නිදහස් කරන ලෙසද ඇය යෝජනා කළාය. ජනාධිපතිතුමා සිවිල් ක්‍රියාකාරීන් හමු වීමද බැචලට් මහත්මියගේ ඇගයීමට ලක්විය. එම යාවත්කාලීන කිරීම පිළිබඳ සාමාන්‍ය විවාදය අද පෙරවරු 10ට ආරම්භ වේ. ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වෙනි නිත්‍ය සැසිය ලබන මාස 8 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. රටවල් 40කට අධික සංඛ්‍යාවක මානව හිමිකම් තත්ත්වයන් එහිදී සාකච්ඡාවට ගැනේ. මානව හිමිකම් පිළිබඳ අන්තර්ක්‍රියාකාරී විවාද 30කට වඩා පැවැත්වීමටද නියමිතයි. විපක්ෂයට අවශ්‍ය වන්නේ කොවිඩ් වසංගත තත්වයෙන් රට මුදා ගැනීමට නොව පාලන බලය ලබා ගැනීමට බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා චෝදනා කරයි. මේ ජනමතයේ විමසිය යුතු අවස්ථාවක් නොවේ. විපක්ෂ නායකවරයා එවැනි ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ඔහු තුල පවතින බලලෝභීත්වය පිළිඹු වේ. වත්මන් රජය නිසි වේලාවට මැතිවරණ පවත්වා තිබේ. පළාත් සභා මැතිවරණය පවා අක්‍රිය කළේ යහපාලන රජය බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. රජයට අවශ්‍ය වන්නේ රට નિරවුල් ඉදිරියට ගෙන යාම පමණි. එහෙත් සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශ්වවල අරමුණ රටේ පාලනය අකර්මණ්‍ය කිරීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. අධිකරු ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමත් මේ රටේ විද්‍යුතුන් පිළිගන්න නායකයෝ දෙන්නේ. විද්‍යුතුන්ගෙත් සාකච්ඡා කළා තමයි මේ වගේ අවස්ථාවක කටයුතු කරන්නේ. ඒකම සෑම කෙනෙකුටම තමන්ගේ අදහස ප්‍රකාශයටපත් කරන්න, මාධ්‍යයට කතා කරන්න බලය ලැබිලා තියෙනවා. දැන් අද කවුරු හරි ඉල්ලා අසුනොත් ඒ හිතන්නේ රජේ හිඳ නෑ. ඒගොල්ලන් අතරත් මතභේද තියෙනවා අපි දන්නවා. එක දොස්තර මහත්තයෙක් කොතෙන්ට හරි ගත්තොත් අනිත් දොස්තර මහත්තයාකට විරුද්ධ වෙනවා. ඒක මේ අද රටේ ප්‍රසිද්ධ කතන්දරයක්. ඒ හින්දා රජේ බලන්නේ මේ හැම කටයුත්තක්ම නිරවුල් කරගෙන මේ රට ඉදිරියට ගෙනිහිල්ලා මේ රටේ තියෙන මේ ප්‍රශ්න වලින් බේරන්න. මෙරට කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 482482ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනේ තුල ආසාදිතයෝ 2560 දෙනෙක් හඳුනාගත්තා. තවත් කොවිඩ් මරණ 135ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය. ඉන් 109 දෙනෙකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 11431ක් දක්වා ඉහළ ගොස් තිබේ. නිරෝධායන ඇඳිර් නීතිය පනවා තිබුණද ජනතාව ඊට අනුගතව ක්‍රියා කරන බවක් දක්නට නොමැත. මෙය බරපතල ගැටලුවකි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් තත්ත්වය තවත් බරපතල විය හැකිය. ඒ හේතුවෙන් රටවැසි සියලු දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ පූර්ණ ලෙස අනුගමනය කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. එන්නත් කරන වැඩපිළිවෙල මෙරට තුල සාර්ථකව ක්‍රියාත්මක වෙයි. වයස අවුරුදු 20න් ඉහළ සියලු පාර්ශව එන්නත් කිරීමේ වැඩපිළිවෙල දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ආරම්භ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. පාසල් දරුවන්ට එන්නත ලබා දීම සම්බන්ධයෙන් දිනවකවානු තීරණය කිරීම බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව මගින් සිදු කරන බව එතෙම ජාතික ගුවන් විදුලියට කීවේය. යම් මොහොතක මේ පිළිබඳව අවශ්‍යතාවයට අනුව අනුමැතිය ලැබුණොත් ඒක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් වෙමින් පවතිනවා. ඒ වගේම මේ වෙනකොටත් අපිට දැනගන්න ලැබිලා තියෙනවා දැනට අපිට ෆයිසර් එන්නත් ලැබෙන්නේ ඉතා සුළු ප්‍රමාණ වලින්. නමුත් ඉදිරියේදී ඊට වඩා විශාල ප්‍රමාණ වලින් ලැබෙනවා කියලා. එහෙම ලැබුණොත් මම හිතනවා ඒ වෙනකොට අපිට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අපිට අර ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලැබිලා තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කිරීම ගැටලුවක් වෙන එකක් නෑ. කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂා වීමට එන්නත්කරණය හැර වෙනත් විකල්පයක් නොමැති බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා පවසයි. එන්නත්කරණයේ හේතුවෙන් රෝගයේ සංකූලතා අවම වේ. රෝගීන් මේ යාමේ ප්‍රතිශතය අවම කර ගැනීම සඳහා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව හේතුම පෙන්වා දෙයි. කොරෝනා රෝගයට මුහුණ දීම සඳහා තියෙන ක්‍රමවේදය තමයි අපේ ප්‍රතිශක්තිය ශක්තිමත් කරන්න ඕනේ. કෘතිමව ප්‍රතිශක්තිය ශක්තිමත් කරන ක්‍රමවේදය තමයි එන්නත්කරණය කියලා කියන්නේ. අනිත් ක්‍රමය තමයි අපි අපේ ප්‍රතිශක්තිය ශක්තිමත් වෙන ආහාර සහ දිවි පැවතුම් වලට යෑම. දැනට බටහිර විද්‍යාවට අනුව එන්නත්කරණය ඇවිල්ලා තියෙන විවිධ එන්නත් ගණනාවක්. එන්නත්කරණය නිසා රෝගයේ සංකුලතා නැත්නම් ඒක නිසා අමාරු වෙන එක ඔක්සිජන් අවශ්‍යතාවය, රෝහල්ගත වීම සහ මිය යාම කියන කාරණා අඩු වෙන බව නිරීක්ෂණය කරලා තියෙනවා. ඊට අසුවේ ඉඳලා 115 විතර දක්වා එක එන්නත 7ක් දුන්නාම අඩු වෙනවා කියලා එන්නත් දෙකම දුන්නාම 4 දක්වා අඩු වෙනවා කියලා. කොහොමුණත් එන්නත් කරන්නේ කියන කාරණේ සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට යම්කිසි ප්‍රශ්න ඇති වෙයි කියලා විරෝධතා ඇතිවීම ලෝකයේ පුරාම තියෙන එක කාරණයක්. ඒක නිසා සමහරව දෙපැත්තකට මේ ගැන අභියෝග කරගන්නවා. නමුත් එන්නත් කරන්නේ මේ වෙලාවේ බටහිර විද්‍යාව අනුව සහ ලෝක සාක්ෂි සංවිධානය අනුව රටක කොරෝනා මර්ධනය සඳහා තියෙන ක්‍රමවේදයේ හැටියට යෝජනා කරලා තියෙනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. සාර්ථක එන්නත්කරණය සහ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් සිදු කරන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ මෙන්ම ඔස්ට්‍රේලියාවේ මේ තත්ත්වය පවතින බවත් ගෝලීය ව්‍යසනයට මුහුණ දීමේදී එම තත්ත්වය බාධාවක් වන බවත් මහ කොමසාරිස්වරයා කීවේය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේදී ඊයේ හමු වූ අවස්ථාවේ ඔහු මේ බව අවධාරණය කළේය. මහ කොමසාරිස්වරයා එහිදී අවධාරණය කළේ මෙරට එන්නත් කරන ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බවත් ඊට ප්‍රසාදයේ පිරිනැමින බවත්ය. එන්නත්කරණය උපරිමයෙන් සිදු කරන අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනයට රජය ගන්නා උත්සාහය ඔහුගේ ඇගයීමටද ලක්විය. මෙවන විට ඔස්ට්‍රේලියානු ඩොලර් දශලක්ෂ 11ක පමණ ආධාර මෙරටට ලබා දී තිබේ. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවට වසර 70ක් පිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට මහකොමසාරිස්වරයා සමෘද්ධිලනයක්ද පිරිනැමුවේය. මෙරට එන්නත් කරන ක්‍රියාවලියට සහ කොවිඩ් පාලනයට ලැබෙන අන්තර්ජාතික සහයෝගීතාව අගය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී ඔස්ට්‍රේලියාවේ සහාය තවදුරටත් අපේක්ෂා කරන බවද පැවසීය. වෛරසය ආසාදිතව සුවය ලැබූ අයට මානසික ගැටලු ඇතිවිය හැකි බව ජාතික මානසික විද්‍යායතනයේ මනෝවෛද්‍ය විශේෂඥ සජීවන අමරසිංහ මහතා පෙන්වා දෙයි. ඇතිවන මානසික ආතතිය වැනි තත්වයන් පාලනය කර ගැනීම සඳහා වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව ඔහු සඳහන් කරයි. රෝග ලක්ෂණ පිළිබඳ බිය වෙන්න හොඳ නැහැ. ඒ රෝග ලක්ෂණ වැඩි නම් ඒ සම්බන්ධව සහායනයකට යොමු වෙන්න ඕන. නමුත් මේ මානසික රෝගී තත්ත්වය ගොඩක් අයට බොහොම සුළු මට්ටමකට තියෙන ඊට එහාට යන්න පුළුවන් සමහර අයගේ. මානසික විෂාදයක් දක්වා යන්න පුළුවන්. දවස පුරාම හිතේ දුක ගතිය, කිසිම ප්‍රබෝධයක් නැති ගතිය, ළඟට පණ නැති ගතිය, අර වෙනද විනෝද වේශ දේවල් වලින් ඒගොල්ලන්ට කිසිම විනෝදයක් ලැබෙන්නේ නැහැ. වෙනද සතුට වේශ දේවල් වලින් සතුටක් ලැබෙන්නේ නැහැ. හැම දෙයකම දුකයි. මේ වගේ තත්ත්වයකදී මානසික වෛද්‍ය උපදෙස් පතන්න වෙනවා. 1926 ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ විශේෂ ටෙලිෆෝන් අංකයක් තියෙනවා. පැය 24ම විවෘතයි. ප්‍රදේශ අවශ්‍ය කෙනෙකුට ඒ අංකයට කතා කරන්න පුළුවන්. ඒ වගේම ලංකාව පුරා හැම මහරෝහලකම මානසික වෛද්‍ය සායන තියෙනවා. නිරෝධායන ඇඳුම් නීතිය බලපෑත්වන කාල සීමාව තුළ සතියකට දින 4ක් තැපැල් කාර්යාල විවෘතව තිබේ. කලින් එම සේවාව සතියකට දින 6ක් පවත්වාගෙන යාමට සැලසුම් කර තිබිණා. මේ සම්බන්ධව ජාතික ගුවන්විදුලියට අදහස් දක්වන තැපැල්පති රංජිත් ආරිරත්න මහතා ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා සමග කරන ලැබූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට මේ සතියේ සිට බදාදා සහ බ්‍රහස්පතින්දා දින දෙක කාර්යාල වසා තබමින් සතියකට